භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මුපතින් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිපාණන් මහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 21 වන දේශනයයි මේ බුදුරජාණන් වහන්සේ ඕහෝ නෑ හෝ යනුවෙන් ඒකාන්ත වශයෙන් පිළිතුරක් නොදී පසකින් තිබූ අව්‍යාකට වස්තු 10 විවරණය නොකළ ප්‍රශ්න 10 ගැන පහුගිය දේශනාවේදී අප තරමක් දුරට සාකච්ඡා කළා. ඒ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීමට හේතුව හැටියට අපි දැක්ුවේ ඒ ප්‍රශ්න යම් යම් මිත්‍යා දෘෂ්ටි මිත්‍යා මත උඩ පදනම් වී තිබීමයි. ඒවා ඒ මිත්‍යා දෘෂ්ටි වල ප්‍රතිළු දෙන නිසා ඒ ප්‍රශ්න වලට අර විදිහේ නිශ්චිත පිළිතුරක් දීම ඒ දෘෂ්ටි තහවුරු කිරීමක් වෙනවා. ඒ දෘෂ්ටි පිළිගැනීමක් වෙනවා. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ වාට කිසියකට කිසියකට පිළිතුරු දුන්නේ නැහැ ඒකාන්ත පිළිතුරක් දුන්නේ නැහැ සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් මේ ප්‍රශ්න තුලින් එබිකම්පාණ ඇති ගියවර දේශනයේදී තරමක් දුරට ගියවර දේශනෙන්මත් තරමක් දුරට පැහැදිලි වෙන්න ඇති අපේ මාතෘකාවට කෙලින්ම අදාළ වෙන සතහාගතවරයාගේ මරණින් මතු තත්ත්වය පිළිබඳ චතුෂ්කෝටි ප්‍රශ්නය කියන්නේ සතරකොන් ප්‍රශ්නය තුලිනුත් එබිකම්පාන්නේ මේ කියාපු ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්ඡේ දෘෂ්ටියත් මේවාට ඒකාන්ත පිළිතුරක් දුන්නා නම් බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටි වලට අසු වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළි කරවදාළ මධ්‍යම ප්‍රතිපදාව මේ අන්ත දෙක ඉක්ම වූවා. මේ අන්ත දෙක ඉක්මවන්නේ ඒ අන්ත දෙකෙන් කොට ඒ අන්ත දෙකෙන් කොටස් අරගෙන පුරුද්දා සාදාගත් මැදුම් මඟකින් නොවේ. එහෙම ඒ විදිහේ මැදුම් මගක් නම් බුදුරජාණන් වහන්සේට අර ප්‍රශ්න හතරෙන් අර පසුව සඳහන් වන ප්‍රශ්න උත්තර දෙක ඒ කියන්නේ ප්‍රශ්න දෙක තථාගත තෙම තථාගත යන් වහන්සේ මරණින් මතු වෙයි සහ නොවේයි ඊළම නැත්නම් වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි වැනි අඩාල විසඳුමක් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන්නට තිබුණා. නමුත් එහෙමවත් බුදුරජාණන් වහන්සේ නොකර ඒ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කළේ පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය දේශනාවට පදනම් වූ පටිච්ච සමුප්පාද ඒ ධර්ම න්‍යාය මතු කර දෙන අමුතුම විවරණ මාර්ගයකින් ඒ ප්‍රශ්නවල මිත්‍යා ස්වરૂපය හෙළි කර දීමයි. අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකාය අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඒ තථාගත වරයාගේ මරණින් මතු තත්ත්වය ගැන ඇසූ ප්‍රශ්නයට දුන්න අවසාන නිගමනය අපි එදා සඳහන් කළා ඒ නිගමන පාඩය නමුත් ඒක ගැන සෑහෙන ප්‍රමණ සාකච්ඡා කරන්නට කාලය මදි වුණා. ඒක නිසා අපි නැවතත් ඒ ඡේදය ඉදිරිපත් කරගනිමු. ඒ අර වච්චගත පරිබ්‍රාජිකය පිළිගත්තාම නිවුනා වූ ගින්න අහවල් දිශාවට යනවා කියලා කීම ඒක නොගැලපෙන කියමනක් කියලා න උපේති කියලා පිළිගත්තාම ඒ වගේම නිබ්බුතෝ කියලා කියන වචනේ ඒක හුදෙක් සංඛ්‍යාවක් ගිනීමක් පමණක් බව පිළිගත්තාම බුදුරජාණන් වහන්සේ ඒකටම අල්ලලා ඊළඟට දෙනවා විසඳුම ඒව මේව කෝවච්ච යේන රූපේන තථාගතං පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය සංරූපං තථාගතස්ස පහීනං උච්චින්න මූලං කාලාවත්තුගතං අනභාවගතං ආයතින් අනුපාද ධම්මං රූප සංඛා විමුක්තෝකෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අපමෙය්‍යෝ දුප්පරියෝගාහෝ සේයථාපි මහා සමුද්දෝ උපජ්ජති තී න උපේති න උපජ්ජති තී න උපේති උපජ්ජති ච න උපජ්ජති තී න උපේති නේව උපජ්ජති න න උපජ්ජති තී න උපේති යම් තේ වච්ච යම් රූප එමනි එසේම වච්ච ඒව මේව කෝ වච්ච ඒ කියන්නේ අරකටම සම්බන්ධ කරලා එසේම වච්ච යම් රූපයකින් තථාගත කෙනෙකුන් පණවන්නේ පණවාලිය හැක්කේද එබඳු ඒ රූපය තථාගතයන් වහන්සේ පිළිබඳව ප්‍රහීණය ප්‍රහාණය කරන ලද්දේ පහිනම් උච්චින්න මූලා මුලින් සිඳින ලද්දේ මුලින් සිඳින ලද්ද ගතක් මෙන් කරන ලද්දේ කාලාවත්තු ගතන් උගුලා සබන ලද්ද තල් ගතක් බවට පත් කරන ලද්දේ කාලාවත්තු ගතන් අනභාව ගතන් නොපවත්නා බවට පත් කරන ලද්දේ ආයතින් අනුපාද ධම්මං නැවත නූපදනා බවට පත් වෙන ලද්දී රූප සංඛා විමුක්තෝ කෝවාච තථාගතෝ සම්භීරෝ අපමෙයෝ දුප්පරියෝගාහෝ තේයථාපි මහා සමුද්දෝ වච්ච තථාගතේම රූප සංඛාවෙන් විමුක්තේ රූපය කියලා ගණන් ගැනීම වශයෙන් ඒ ගිනින් ගිනිමක් කිරීමෙන් විමුක්තය ගම්භීරෝ අපමෙයෝ දුප්පරියෝගාහෝ තේයථාපි මහා සමුද්දෝ මහා සමුද්‍රයෙන් ගැඹුරුයේ ප්‍රමාණ කළ නොහැකිය ගැඹුරු මිනිය නොහැකිය. එම නිසා උපද්දති නෝපේති එම නිසා අර කියාපු හතර විදියම අර හතර කොන් ප්‍රශ්නයම ගැලපෙන්නේ නැහැ කියන එක. උපද්දති උපදී කියලා කියන්නත් බෑ, නෝපදී කියලා කියන්නත් බෑ. උපදී උපදිනේත් වෙයි, නූපදිනේත් වෙයි කියලා කියන්නත් බෑ. උපදිනේත් නොවේ, නූපදිනේත් නොවේ කියලා කියන්නත් බෑ. ඒ විදිහට මේ රූපය ගැන කිව්වා වගේම, රූපස්කන්ධය ගැන කිව්වා වගේම වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥානය ගැන මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය පිළිබඳවම බුදුරජාන් වහන්සේ මේ විදිහට දැක්වුවා. එතකොට මෙතෙන්දී අපට පැහැදිලි වෙනවා මේ තථා මේ ශාසනයේ තථාගතවරයා මේ රූප වේදනා ආදී ඒවා ඒ කිසිම ස්කන්ධයක් අනුව ගණන් ගැනීමට නොහැකි බව මේ හොඳට මේ උපමා වලින් ඉතාමත් පැහැදිලි වෙනවා ප්‍රභාගතවරයාගේ தত্ত্বය. හරියට අර ගත පිළිබඳ උපමාව මුලින් සිඳින ලද ගතක් වගේ. මුලින් සිඳින ලදුව කෙලින් තිබෙනවා නම් ගහ ඒක දැක්කහම කෙනෙක් හිතනවා මේ ඒක අඳුන ඒකට රැවටෙනවා ඇත්ත වශයෙන්ම මේ සාමාන්‍ය ගහක් කියලා. ඒ වගේම උගුලන ලද තල් ගතක් තවමත් කෙලින් තිබෙනවා නම් ඒකටත් සමහර විට මේ වැඩෙන තල් ගසක් කියලා හිතනවා. අන්න ඒ විදිහේ මේ තථාගතවරයා පිළිබඳව ලෝකයා හිතන්නේ එක ආකාරයකට. මෙන්න මේ මේ ගස පිළිබඳ උපමාව අපිට නැවතත් මතක් කරලා දෙනවා. ඔය ඉසිදත්ත තේර ගාථාවේ. ඔය තේර ගාථාවේ කීපයක්ම තියෙනවා ඒ මේ මේ කාරණය හෙළි වෙන වටිනා ගාථාවක්. ඉසිදත්ත තේර ගාථාව නිදසුත් කරලා ගත්තොත් පංචස්කන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති චින්න මූලකා දුක්ඛත්වය අනුප්පත්තු පත්තු මේ ආසවක්ඛය ඒකේ තේරුම පංචස්කන්ධා පරිඥාතා පිරිසිඳ දැනගන්නාලාද පංචස්කන්ධයෝ ස්කන්ධ පහ සිද්ධාන්ති චින්න මූලක මුලින් සිඳන ලදුව කෙලින් තිබෙත් සිටිස් කියන එකයි දුක්ඛක්ඛය අනුප්පත්තු දුක් දුක් කෙලවර වීමට ළඟා වීමයි පත් වුනේ ආශ්‍රවක්ෂය ආශ්‍රවක්ෂය නම් වූ නිවනට පැමිණීම. කියලා ඔන්න ඔය විදිහේ ඉනුත් හැඟෙනවා මේ රහත් වුණාම ඔන්න ඔය විදිහේ தත්වයක් තියෙන්නේ. මහ පුදුම විදිහේ தත්වයක්. දැන් මෙතන මේ සංඛා කියන වචනේ විශේෂයෙන් වැදගත් වෙනවා. අපිට අපි අර ප්‍රපංච කියන වචනේ ප්‍රපංච ගැන සාකච්ඡා කළ අවස්ථාවේ මේ ප්‍රපංච සංඛා කියන වචනයක් ඉදිරිපත් වුණා. ප්‍රපංච සංඛා, ප්‍රපංච සංඥා සංඛා එතෙන්දී අපි මේ සංඛා කියන වචනේ ගැන හුඟක් දුරට විස්තර කළා. සංඛා කියලා කියන එකට සමානයි සමඤ්ඤා පඤ්ඤාත්ති කියන පද. සංඛා සමඤ්ඤා පඤ්ඤාත්ති කියන්නේ ඒවා සමානාර්ථවත් බොහෝ දුරට කිට්ටු කිට්ටු අර්ථය ඇති පදයි. ගිනීම්, හැඳිනීම්, පැනවීම. ගණන් ගැනීම, හඳුන්වා දීම, පැනවීම. එතකොට මේ මෙතන මේ අර බුදුරජාණන් වහන්සේ දුන්න නිගමන පාඨයෙන් පැහැදිලි වෙනවා තථාගතවරයා මේ ශාසනයේ තථාගතවරයා අර රූප වශයෙන් ගණන් ගන්නත් බෑ රූපස්කන්ධය තිබුණා වේදනාව වශයෙන් ගණන් ගන්නත් බෑ වේදනාවින්ද සංඥා ස්කන්ධය වශයෙන් ඒ ගණන් ගන්නත් බෑ මේ තථාගතයන් වහන්සේ කියලා සංඥාවෙන් හඳුනා ගන්නත් බෑ සංස්කාර වලින්වත් විඥාණයෙන්ම එතකොට මෙන්න මේ මේ මේ විදිහට මේ පැනවීම ගණන් ගැනීම කියන ඒවා කිරීමට නම් යම් කිසි දෝතාවක් අවශ්‍ය වෙනවා දෝතාවක් දෙකක් පිළිබඳ ඒක අපි කලින් අවස්ථාවක ප්‍රකාශ කළා මේ ද්වේතාව පිළිබඳ ධර්ම ධර්මය ධර්මතා යම් කිසි ධර්මතාවක් එංගොන ඊටමත් සුළුනි දසුණක් වශයෙන් කිව්වොත් සාමාන්‍යයෙන් බඩුවක් පවා මිල කරන්න පුළුවන් වන්නේ සැපයුමක් ඉල්ලුමක් අතර ඒ වටයක් කරකැවෙනවා නම් තමයි. ඔන්න ඉතින් එක්තරා වටයක් තිබෙනවා. දෙකක් අතර කරකැවෙන කරකැවීමක් කියන වටය කියලා කියන්නේ කරකැවීමක්. මේ විදිහේ කරකැවීමක් තියෙන තාක් තමයි ප්‍රඥප්තියකට ඉඩ තිබෙන්නේ. එතකොට මෙන්න මේ ද්වේෂාවෙන් මිදිලා තථාගතයන් වහන්සේ විඥානයත් නාම රූපයත් අතර තියෙන ද්වේතාව බව අපි ප්‍රකාශ කළා මේ සංකාරික දියසුලි දියසුලිය. දැන් මෙතෙන්දී අපිට මේ දියසුලිය ගැන තවත් මතක් කරගන්න පුළුවන්. කලින් අවස්ථාවකත් අපි ඉදිරිපත් කළ උද්දෘත පාඩයෙන් උදාන පාළියෙන් ඉදිරිපත් කළ උද්දෘත පාඩයක්. චින්නම් වට්ටං නවට්ටති ඒ සේවන්තෝ දුක්ඛස්ස. ඉරහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා. සිඳින ලද වට්ටය, සිඳින ලද ඒ සුලිය නොකර කැවේ. මෙයම දුකෙහි කෙලවරයි කියලා. එතකොට මේ විඥාන නාම රූප අතර දියසුලිය මේ නාම රූපය අතහැරීමෙන් අර අනිදස්සන විඥාන தත්ත්වය ප්‍රත්‍යක්ෂ කර ගැනීම රහතන් වහන්සේ මේ ජීවිතයේදීම භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තා දුක්ඛ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තා ඒක නිසා ඉන් පසු ඒ ජීවත් වුණාට මොකද අර ඡන්ද එකක්වත් උපාදාන වශයෙන් අල්ලගන්නේ නැහැ ඒ වගේම අර නාම රූපයේ ඇලෙන්නේ නැහැ විඥානය අන්න ඒක නිසා තමයි ඒ වට්ටයක් කර කෙනින් නැහැ කියලා කියන්නේ. එතකොට මේ වට්ටිය පිළිබඳ ආධාරකට තවත් අපිට එකතු කර ගන්න පුළුවන් වටිනා උතුරුක පාඩයක් සංයුක්ත නිකායේ උපාදාන ඛණ්ඩ සංයුක්තේ උපාදාන පරිවර්ත සූත්‍රයේ සත්‍යඨාන සූත්‍රයේ සඳහන් වෙනවා යේසු විමුක්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වත්තං තේසං නත්ති පඤ්ඤාපනාය යම් කෙනෙක් මනමින් විමුක්තද ඔහු කේවලීය යම් යම් කෙනෙක් කේවලීද ඔවුන් පිළිබඳව පැනවීම පැනවීමක් කිරීමට වටයක් නැත අර විදිහේ කරකැවීමක් නැත මේක එක්තරා විදිහක 아무තු විදිහේ කියමනක් මේ කේවලී කියන වචනය ඒ සංයුත්තනිකාය පමණක් නෙවෙයි සුත්තනිපාතෙහිමත් බොහෝ තැන්වල සඳහන් වෙනවා රහතන් වහන්සේ පිළිබඳව ඒ සුත්ත නිපාත ඒ පරමත්ථ ජෝතික අටුවාව ඒ කටිභාරද්වාජ සූත්‍රයේ ඒ ඒ වචනේ සඳහන් වෙන තැනදී දෙන අටුව අර්ථ විවරණය මේ කේවලී කියන වචනේට දෙන අර්ථ විවරණය සබ්බගුණ පරිපූර්ණං සබ්බයෝග විසංයුක්තං වා සියලු ගුණයන්ගෙන් පිරිපුන් නිසා පරිපූර්ණ නිසා හෝ සියලු සියලු බැමි වලින් මිදුණු නිසා හෝ මේ මේ ශාසනයේ විමුක්ත පුද්ගලයාට රහතන් වහන්සේට සියවලිය යන වචනේ දෙනවයි කියලා යාට ආචාර්යින් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් මේට වඩා යම් කිසි විශේෂ ගැඹුරු අර්ථයක් තිබෙන බව අපට පේන්නේ. මේ වට්ටය කියන අදහසත් මේකට කිට්ටු කළාම. මේ කේවලී කියන වචනේ ඒ නිරුක්ති වශයෙන් බැලුවාම කේවල කියන වචනේ විතරේ දෙනවා. එතනින් හැඟෙන්නේ මේ තනි තනිකර හුදු හුද කලා කියන මේ අර්ථගෙන දෙනවා. තනි බවක්, තනිකර බවක්, හුදු බවක්, හුදකලා බවක් හංගනවා, හංගවනවා. දැන් අපි සඳහන් කළා අර නාම රූපයෙන් මිදුණා. නාම රූපයෙන් මිදුණු අනිදස්සන විඥානය ඇත්ත වශයෙන්ම මේ රහතන් වහන්සේගේ හුදකලා බව, තනිකර බව, තනි බව පෙන්වු කරන කාරණයක්. කලින් අවස්ථාවකට අපි උපුටා දක්වපු අර කෝධ වර්ගයේ ධම්මපදයේ කෝධ වර්ගයේන ගාථාවක් මේ නාම රූපයෙන් නිදීම පිළිබඳ අදහස හොඳට ඉදිරිපත් කරනවා. කෝතං ජහේ විපජහේ යමානං සංයෝජනං සබ්බ මතික්කමීය තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතන්ති දුක්ඛ ක්‍රෝධේ හැරලන්නේය මානිය දුරලන්නේය කෝධං ජහේ විපජහේ යමානං සංයෝජනං සබ්බ මතික්කමීය සියලු සංයෝජන සියලු බැමෙන් දැනි ඉක්මවාලන්නේය තං නාම රූපස්මින් අසජ්ජමානං නාම රූපෙහි නොයලෙන නාම රූපෙහි නාම රූප දැලෙහි අහු නොවන කියන වගේ අදහසක් තියෙනවා. නාම රූපේ නොවැළෙන්නා වූ අකිංචන වූ නාම රූපය ඇති හරියාම අකිංචන බවයි එන්නේ. කිසිවක් අයිති නැහැ. ඒ අකිංචන කියලා කියන්නේ කිසිවක් අයත් නැති. තත්වයටපත් වූ ඒ තැනැත්තාව ඉරහතන් වහන්සේ මත දුක් කඩා නොඇටේ. නානුපතන්ති දුක්ඛ. ඊළඟට ඒ වගේම තවත් වැදගත් ගාථාවක් කියනවා සුත්ත නිපාතේ මාධි සූත්‍රයේ දේවී අසත්තා විචරಂತಿ ලෝකේ අකිංචනා කේවලිනෝ යතත්තා කාලෙන තේසු හව්‍යං පවිච්චේ යෝ බ්‍රාහ්මනෝ පුඤ්ඤපේඛෝ යජේත ජීවේ අසත්තා විචරಂತಿ ලෝකේ අකිංචනා කේවලිනෝ යතත්තා යම් සංයත වූ සිත් ඇති කේවලී පුද්ගලයෝ ලෝකේ නොඇලී අකිංචනව කිසිවක් අයත් නැති අන්දමින් කිසිවක් අයත් නැතිව අයිති කරගත් කිසිවක් නැතිව හැසිරෙද්ද පින් බලාපොරොත්තු වන බ්‍රාහ්මණයා විසින් එබඳු උත්මයන් කෙරෙහි වෙත හව්‍ය හෝම පූජාව පූජා කළ යුතුය කියලා ඒ දෙත ඒ ගාථාවේ අදහස. ඉතින් මේකත් අපිට පේනවා අර අකිංචන බව, කිසිවක් අයත් නැති බව, නොඇලුණු බව මේ කේවලී වචනය හා සම්බන්ධයි. ඒ වගේම මේකේ මූලික අර්ථය අර කුදු බව, තනිකර බව, කේවල බව ඒ බව හැඟෙනවා. එතකොට මේ අනුව මේ කේවලී ශබ්දයෙන් අපිට මේ හෙලි වෙන්නේ අර දැන් දියසුලියෙන් මිදුණු තත්ත්වයයි. දැන් දියසුලියක් මිදුණාම දියසුලියක් නතර වුණාම මහා මොහොතේ ඒ දියසුලිය කොහේ ගියාද කියලා අහන්න පුළුවන්ද? ඒකත් අර ගින්න නිවුණු ගින්න කොහේ ගියාද කියලා අහන්න වගේ කියමනක්. දියසුලිය කොහේ ගියාද? සමහර විට හිතන්න පුළුවන් දියසුලිය මහා මොහොතට එකතු වුණා කියලා. ඒකත් වැරදි කියමනක්. මුල ඉඳලම තිබුණේ මහා මුදල්. එතකොට දියසුලිය අහවල් තැනකට ගියයි කියලා කියන්නත් බෑ. නොගියයි කියලා කියන්නත් බෑ. මහා මුදල් එකතු වුණායි කියලා කියන්න බෑ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙනවර වටේ නතර වුණාම අන්න ඒකම තමයි මේ කේවලී බව. එතකොට කේවල කියන්නේ මොකද්ද? දියසුලිය දැන් මහා මුදමයි. අන්න ඒක නිසා තමයි දැන් ඇත්ත වශයෙන්ම මේ අපි අර අපි අර ඉදිරිපත් කළ උද්ෘත පාඨයේ සේයථාපි මහා සමුද්ද මහා සමුද්‍රයට ඒ විමුක්ත බුද්ධලයා උපමා කරලා තිබෙනවා. මේ උපමා ගැන අටුවාචාරින් මහන්සිලා ඒතරම් සැලකිල්ලක් දක්වලා නැති හැඩයි. නමුත් මෙන්න මේ මහමෝද මේ අර දියසුලියක් මහමෝදත් අතර සම්බන්ධතාව ගැන කල්පනා කරලා බලනකොට අත් වශයෙන්ම අර රහතන් වහන්සේ හරියට අර මහමෝදට එකතු වුණා වගේ එකතු වුණායි කියලා අපි නිකන් නිකමටයි කියන්නේ නැත්ත වශයෙන් දියසුලිය දියසුලිය අර ඇති වුණු එක්තරා විකෘත විපරීත තත්ත්වයක්. ඒ විපරීත තත්ත්වය ඇතහැරුණා. ඒක ඉවර වුණා. ඒ විපරීත தත්ත්වය නිසා තමයි අර දුකක් ලෝකයේ දුකක් හැටියට පෙනුනේ. එතකොට දුක්ඛ නිරෝධයම අන්න අර අර මහ මුද தත්ත්වය අර දියසුලිය නතර වෙලා ඒ නැවත මහ මුදම විතරක් පෙනෙන தත්ත්වයක් ආවයි කියලා කියන්න පුළුවන්. ඒ දියසුලියක් මේ යම්කිසි ඒ වටයක් දියසුලියක් කරකැවෙනවා නම් තමයි අපිට පුළුවන් ඒකට අත දිගු කරලා අතන මෙතන කියලා කියන්නේ. මහමෝදේ ඉමක් කොනක් නොපෙනෙන මහා සමුද්‍රයේ දියසුලියක් තියෙනවා නම් අපිට පුළුවන් එතෙන්ට අත දික් කරලා අතන මෙතන කියලා කියන්න. ඒ වගේම මේ සංසාරික පුද්ගලයා පිළිබඳව අර දියසුලිය කරකැවෙන තාක් ඇත්ත වශයෙන්ම මේ තැන අර තැන මේ තැන ඇත්තා මේ තැන ඇත්තා අර තැන ඇත්තා ආදි වශයෙන් ව්‍යවහාර කරන්න ඉඩක් තිබෙනවා. නමුත් දියසුලිය නතර වුණාට පස්සේ ඒ විදිහේ තැනක් වශයෙන් හඳුන්වන්න බෑ. ඇත්ත වශයෙන් හඳුන්වන්න බෑ. කියනවා නම් කියන්න තියෙන්නේ දියසුලිය නතර වූ තැන කියලා. අන්න ඒ විදිහේ සත්‍යයක් මේ තථාගතයන් වහන්සේ පිළිබඳව තිබෙන්නේ මක් නිසාද අර දෝතාවෙන් මිදීම නිසා. අර වටේන් මිදුණා. එතකොට මේ දියසුලිය ඇත්ත වශයෙන්ම දියසුලිය ගැන අපි කලින් අවස්ථාවකත් සඳහන් කළා. ඒ දියසුලියක් ඇති වෙන ආකාරය මහ මුහුදේ මහ ජල කඳට එරෙහිව එයින් පලා යාමට තැත් කරන යම්කිසි දියවැලක් තවදුරටත් එහාට යාමට බැරි වුණාම ඒ මහ ජල කඳේ හැපිලා විසි වෙලා තෙරපිලා හර කැවිලා ඇති කරගන්න එක්තරා වටරවු මේ යාමක් තමයි මේ අපි සුලිය දියසුලිය හැටියට හඳුන්වන්නේ. එතකොට මේක එක්තරා යථා තත්ත්වයක් නෙවෙයි අයථා තත්ත්වයක්. විපරීත තත්ත්වයක්. කරන්ට බැරි වැඩක්. කරන්ට උත්සාහ කිරීම නිසා මේ විදිහේ විපරීත තත්ත්වයක් ඇති වුණා මේ දියසුලිය කියලා දෙයක්. මේ ලෝ මේ සංසාරගත සත්‍යයගේ තත්ත්වයක් ඒ වගේ. විපල්ලාස හතරක් කියලා ඒ ධර්මයේ උගන්වන්නේ මෙන්න මේ විපරීත චිත්ත තත්ත්ව හතරයි. අනිත්‍ය නිත්‍ය සංඥා, දුක්ඛේ සුඛ සංඥා, අසුභේ සුභ සංඥා, අනත්තනි අත්ථ සංඥා. අනිත්‍යෙහි නිත්‍ය සංඥාව ඇති කරගෙන ඒ විපල්ලාසය ඒ විපරීත හැඟීම ඇති කරගෙන අසුභයේ සුභ සංඥා ඇති කරගෙන දුක්ඛයේ සුඛ සංඥා ඇති කරගෙන අනාත්ම වූ දෙහි ආත්ම ආත්ම සංඥා ඇති කරගෙන භවයේ ඉදිරියට යාමට සංස්කාරගත පුද්ගලයා යම් කිසි උත්සාහයක් දරනවා ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි ඔය විඥාන නාම රූප අතර නිරන්තර වශයෙන් කරකැවෙන සියසුලිය. එතකොට මේ මෙන්න මේ දියසුලියේ මේ කරකැවීම නිසාම යම්කිසි ඒ අසත්‍ය ස්වභාවයක් මේ ලෝකීය පිළිබඳව ලෝකයේ යථා අපි යථා ස්වභාවය හැටියට හිතන එක ඇත්ත වශයෙන්ම අසත්‍ය දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. ඒකට හොඳ නිදසුනක් අපි කලින් අවස්ථාවක සුත්ත නිපාතයේ ද්වේතානුපස්සන සූත්‍රයෙන් උද්දෘත කරලා දැක්ුවා අනත්තනී අත්තමානි පස්ස ලෝකං සදේවකං නිවිට්ඨං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති අනත්තනී අත්තමානි පස්ස ලෝකං සදේවකං අනාත්ම වූ දේහි ආත්ම ආත්මයන මානෙ ඇති කරගත්තු මේ දෙවියන් සහිත ලෝකයා දෙස බලව නිමිත්තන් නාම රූපස්මින් නාම රූපෙහිට රිංගාගෙන නාම රූපයට ඇතුළත් වෙලා ඇතුල් වෙලා නිමිත්තන් නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති මෙය මෙය සත්‍යයයි හඟි ඒක හැඟීමක් පමණයි සත්‍ය කාරණයක් නෙවෙයි අනේනුත් අපිට පේනවා මේ ලෝකයේ තියෙන ඇත්ත වශයෙන්ම අපි මේ සත්‍ය කියලා හිතන දේ අසත්‍ය ස්වභාවයක් හැටියටයි මේ හැඟෙන්නේ. ඒකම තවත් හොඳට පැහැදිලි වෙනවා ඔය සුත්ත නිපාතේ උරග සූත්‍රයේ. කීප තැනකමත් සඳහන් වෙන එක සමාන පාඨයක් විශේෂයෙන්ම මෙන්න මේ පාඨය වැදගත් වෙනවා සබ්බම් විතතං ඉදන්ති ඤත්වා ලෝකේ මේ ලෝකේ සියල්ලම විතතයි කියලා දැනගෙන ඒ අර ඒ උරගු සූත්‍රයේ විශේෂත්වය අපි කලිනුත් ඒ මේකුත් අවස්ථාවල ඒ ඒ සූත්‍රය ගැන සඳහන් කළා අර සර්පයා හැර දමන්නා වගේ මේ සියල්ලම අතහැරීම ගැනයි මේ සූත්‍රයේ කියවෙන්නේ. එතකොට මේ සර්පයා හැර දැමීම හැව දැන් හැව අසත්‍ය දෙයක්. අන්න බව තේරුම් ගැනීමෙන් හර අතහරින්න. ඒ වගේ සබ්බං විතතං විදන්ති ඥාත්වා ලෝකේ. ලෝකේ හැම දෙයක්ම විතතේ කියලා තේරුම් ගැනීම. ඒ තථා නොවේ. තථා කියන්නේ එසේ බව. එතකොට අර යථා භූතනම් යමක් යථා භූතනම් ඒට තථා කියලා කියන්න පුළුවන්. ඒ යථා භූත විදියටම. ඒ අය යථා භූත නොවේ නම් ඊට යොදන වචනේ අයථා එහෙම නැත්නම් විතත. සත්‍ය නොවේ. සත්‍ය නොවන කියන හැඟීම. එතකොට මේ කියන හැටියට අර අර වත්තේ අර දියසුලියේ ස්වභාවය අර විඥාන නාම රූපයක් විඥානයක් නාම රූපයක් අතර මේ සත්‍යය තුල කරකැවෙන මේ චිත්තසංතානී කරකැවෙන මේ දියසුලිය ඇත්ත වශයෙන්ම විතත් තත්ත්වයක් අසත්‍ය තත්ත්වයක් මෙන්න මේ අසත්‍ය තත්ත්වයෙන් මිදීමම තමයි මේ ද්වේතාවෙන් මිදීමම තමයි අරහත්ත්වය කියලා කියන්නේ මේ ද්වේතාවෙන් නිසාමයි ලෝක දෝෂ මොහ කියලා ඒ තත්ත්ව තුන ඇති වෙන්නේ. අර වට වලල්ලේ කරකැවෙන තාක් ඒ හැපෙන හැපිලි හැපිලි සමහර විට ලෝභය නිසා, සමහර විට ද්වේෂය නිසා. ඊළඟට ඒ දෙකටම හේතු වෙන්නේ මුලා වීම. මේ එකම වතුර පාරක් අර වටරවුමේ හැපි හැපි යන්නේ. අන්න ඒ වගේ විඥානයක් නාම රූපයක් අතර තියෙන මේ දියසිලි තත්ත්වය අත් වශයෙන්ම අර විතත විපරීත අසත්‍ය තත්ත්වයක්. මේ අසත්‍ය තත්ත්වයෙන් සත්‍ය තත්වයට පැමිණීම තමයි තථාගත කියන මේ ශාසනයේ අපි කලින් සඳහන් කළා තථාගත කියන පදයේ ඒ අන්‍ය තීර්ථකින් අතරත් භාවිතා වුණාට නමුත් ඒ අර්ථයෙන්ම නෙවෙයි බුදුරජාණන් වහන්සේ තථාගත කියලා පාවිච්චි කරන්නේ. ඒ අන්‍ය තීර්ථකින් නම් තථාගත කියලා ඒ වචනයෙන් අදහස් කරේ අර සත්පුද්ගල සංඥාව ගැන දෙන යම් කිසි විමුක්ත කියලා කිව්වට අත්ත වශයෙන් සත්පුද්ගල සංඥාවක් ඇති කෙනෙක්. නමුත් මේ ශාසනයේ තථාගතයන් වහන්සේ ඒ බුදුරජාන් වහන්සේ දක්වපු සමහර අවස්ථාවල ඊට සමාන නිරුක්තියකුත් දක්වලා තියෙනවා. තථාගතෝ. දැන් යථා කියන එකට සමා යථා කියන වචනයට සමානයි තථා කියන එක. යථා තථා. යථා යථාද මහ පොළොව යථා මහා සමුද්‍රය යථාද එසේ බවටපත් වුණා නම් අර දියසුලි යම් අවස්ථාවක අන්න තථාගත මහා පුලිය මහා සමුද්‍රයේ ආකාරයටම ගියා. මහා සමුද්‍රයට එකඟ නොවී යාම නිසායි අර දියසුලි හටගත්තේ. මහා සමුද්‍රයට අනුව ගියා නම් අනිත්‍ය අනිත්‍ය සංඥා ආදී ඒ විපල්ලාස විපරීත දර්ශන ඉවත් කරලා යථාභූත ඥාන දර්ශනේ අවිපරීත වූ යථාභූත ඥාන දර්ශනෙන් විපරීත විපල්ලාසයන් හතර ඉවත් කරගෙන අර ලෝකයේ යථා ස්වභාවයට අනුව තමන් සකස් වුණා නම් අන්නේ බඳු පුද්ගලයා තථාගත ඒ තථා විදියටම ගියා. එහෙම නැත්නම් අපිට කියන්න තවත් විදියකට කියන්න පුළුවන්. දැන් තථා කියලා කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයමයි. තථා බව කියන එකයි තථා කියලා කියන්නේ. පටිච්චසමුප්පාද ධර්මය තියෙන වැදගත්කම හැලිවෙන ඉතාම වටිනා වචනයක්. බොහෝ දුරට කොන් වෙලයි තියෙන්නේ මේ වචනය. තථා කියලා කියන්නේ අර තථා බව. එතකොට මේ තථාව තේරුම් තේරුම් අරගෙන ඒ තත්ත්වයට නැවත පැමිණීමක් වගේ අනිත් අතට බලනවා නම් තත් ආගත සමහර අවස්ථාවල ආතුආචාරින් වහන්සේලා තත් ආගත කියලා තත් ආගත කියලාත් නිරුක්ති දක්වනවා. නමුත් මේ අර්ථය නෙවෙයි දෙන්නේ. ඒ විදිහට අපිට ඕන නම් තත් ආගත කියලාත් කියන්න පුළුවන්. සත්‍ය තත්ත්වයට නැවත පැමිණීම. ඒ සත්‍ය තත්ත්වයට නැවත පැමිණීම නිසා මහා සමුද්‍රයට අමුතුවෙන් එකතු වීමකුත් නැහැ, අඩු වීමකුත් නැහැ. මක් නිසාද අර මුලින් තිබුණු මුලින් දියසුලිය ඇතුලේ තිබුණෙත් වතුර පිටත තිබුණෙත් වතුර. එතකොට මේ ඒ විදිහටම තමයි මේ සංසාරගත සත්වයාගේ తත්වය. දැන් මෙතන ඉඳලා කියන ටික අපි මේ පුදු සංසාරගත පුද්ගලයා ගැන කියන ටික ඇත්ත වශයෙන්ම භාවනාවට උපකාර වෙන කාරණයක්. මක් නිසාද දැන් අපි අකල්නි සඳහන් කළා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් උත් ලැබෙනවා. දැන් මහා හත්තිපදෝම සූත්‍රයේ සඳහන් කරනවා ඒක අර විදර්ශනාට උපකාරයනේ එක්තරා සම්මර්ෂණ විදිය යාජේව කෝපන අධ්‍යාත්මිකාපට විධාතු යාජ බාහිරාපට විධාතු පට විධාතු රේවේසා සංනේතං මම නේසු හමස්මි නමේසු වත්තාති ඒවමේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං යම් ආධ්‍යාත්මික වූ පටවි ධාතුවක් වේද යම් බාහිර වූ පටවි ධාතුවක් වේද ඒ දෙකම හුදු පටවි ධාතුව නෙයි. එය මෙය මගේ නෙවෙයි, මෙය මම නෙවෙයි, මෙය මගේ ආත්මෙ නෙවෙයි යනුවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැකිය යුත්තේ. ඉතින් මෙතනින් හැඟෙන්නේ මේ අපි පුද්ගලයා සත්වයා හැටියට හඳුන්වන මේ වියසුලිය. හැදිලා තියෙන්නේ මේ මහා බුද්ධ ධර්මයන්ගෙන්. අවට තිබෙන්නේ ඒවමයි. එතකොට මේ ඇති කරගෙන තියෙන එක්තරා විපරීත අදහසක් පමණයි. මම මාගේ මේ සංසාරගත සත්‍යය තුළ තියෙන පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීම අර දියසුලියක පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීම වගේ පෞද්ගලිකත්වයක් මවාපාන දෙයක්. ඒකයි අස්මිමාන කියලා කියන්නේ. එතකොට මේ මානයක් පමණයි හැඟීමක් පමණයි. එතකොට ඒ ඒ පෞද්ගලිකත්වය දැන් අපිට වඩාත් පැහැදිලිව පේනවා මේ බාහිර අවට තිබෙන ඒ පිරිසිදු වාතය මේ සුලියට අසු වෙනවා ආශ්වාසයේ හැටියට. ටික වෙලාවකින් අපිරිසිදුව ප්‍රශ්වාසය වශයෙන් පිට වෙනවා. බාහිර ලෝකයේ පඨවි ආපෝ කියන ධාතු ප්‍රධාතු ප්‍රදානයේ යම් යම් කොටස් ආහාර පාන නමින් පිරිසිදු ආහාර පාන නමින් මේ සුලියට අහු වෙලා පතරම් කීපයක් කරකැවිලා අපවිත්‍ර මල මුත්‍රා හැටියට පිට වෙනවා. ඔන්න විදිහට එතකොට මෙතන තියෙන්නේ අර ඇතුළතත් පිටතත් පිළිබඳ ඇති කරගත්තු එක්තරා මානයක් මැනීමක්. මේ මැනීම් ගිනීම් ආදී හැම එකකටම ඒ අපකාර වෙන දෙයක් තමයි මේ ද්වයතාව. දෙකක් කියන හැඟීම. දෙකක් කියලා ඇති කරගත්තු හැඟීම. අන්න එතකොට මේ ද්වේතාවෙන් මිදීමමයි මේ ශාසනයේ තියෙන පරම විමුක්තිය. ඒ ද්වේතාවෙන් මිදීම නිසාම අර ලෝභ ද්වේෂ වශයෙන් තියෙන ඒ ඇලීම් ගැටීම් දෙකෙනුත් අර වටරවුම යාම නිසාම පටපන පටපැනමින් වගේ වටරවුමේ යන ගමනක් අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ වටරවුමේ ගියාට අඳුන ගන්න බෑ ඊළඟට රවුම කර කැවිලා යනකොට අන්නේ විදිහ මහ පුදුම පට පටපැනීමක් තිබෙනවා අවිද්‍යාව අමතක වෙන ස්වභාවයක් තියෙනවා. එක ජීවිතයක් කොයිතරම් දුක් විඳලා ඊළඟ ජීවිතේ නැවත උපදිනකොට මේ අලුත් ලෝකයක් අලුත් භවයක් අරව මුකුත් මතක නැහැ. ඔන්න ඒකට අර වටරවුම තමයි. මහා මේ කාලයත් අවකාශයත් මුල් කරගත්තු මේ මහා මහා සංකාරයේ හැටියට කියන සංකරණය කියන්නේ අර වගේම වටරවුමේ ආවා. ඒ වටේ වුණත් මේ ඒ වගේම එහිම <clears throat> බීජයක් වගේ විෂ දැන් විෂ ලෙඩක් තියෙනවා නම් විෂ බීජයෙන් මහු වෙනවා ලෙඩේ. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න විඥාන නාම රූප කියන මේ අපේ සිත තුල කරගෙන යන වටේ තිබෙන්නේ ওই ධර්මතාවමයි. කාල කාලය අවකාශ පැත්තට අසුවන්නේ නැති ඊටාම සියුම් ඒ විඥානයක් නාම රූපයක් අතර ඒ ප්‍රතිසම්පාද ධර්මයේ තියෙන අය අකාලික ඒ ධර්මතාවය තිබෙන්නේ මේකමයි. ඒකට මේක කාරණේ හරි ප්‍රතිසම්පාදයේ වටහා ගැනීමෙන්ම මේ වටහා ගැනීමෙන්ම විසඳන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. සංකතය අපි ගන්න අවස්ථාවක් ප්‍රකාශ කළා. ඒ සංකතය අසංකතය වෙන්නේ සංකතයේ සංකත ස්වභාවය වටහා ගැනීම. මක් නිසාද සංකතයේ සංකතය හැටියට තියෙන්නේ සංකතේ සංකතේ බව තේරුම් නොගැනීම. මේක අහ බැලුවහම ප්‍රහෙලිකාවක් වගේ. නොදැනීම නිසා නොදැනීම නිසාමයි මේ වටරවලල්ල යන්නේ. ඒක නිසා තමයි ප්‍රඥාවෙන් අවසාන වශයෙන් විමුක්තිය ලැබෙන බව මේ ශාසනය ප්‍රකාශ කරන්නේ. කොහොම නමුත් දැන් මෙතනින් අපට ඉතාම වැදගත් වශයෙන් කාරණයක් හිතෙට හෙළි වෙනවා. මේ තථාගත කියන පදයේ බුදුරජාණන් වහන්සේ දුන්න මේ නිරුක්තිය ඉතාමත්ම අර්ථවත් නිරුක්තියක්. අනිත් ශාසනය අර අර ප්‍රශ්නවලට පිළිතුරු නොදීමට හේතු හේතුව මෙතනින්මත් හෙළි වෙනවා. මේ තථාගත අර දියසුලිය නතර වුණාම කොයි කොයි පැත්තට ගියාද මූදට එකතු වුණාදවත් කියලා කියන්න බැරුව වගේ මේ තථාගතවරයා ජීවමානව සිටියදීම හඳුනගන්න බෑ. අන්න එහෙම තත්ත්වයක් තිබෙනවා. මේ මහා සමුද්‍රයට පිළිබඳව මේ අපි කළ උපමාව නිර්වාණය පිළිබඳව ඉතාම ගැටලු හැටියට සැලකන එක්තරා සූත්‍ර දේශනාවක් අර්ථය අපට මතු කරගන්න පුළුවන්. බොහෝ විට ওই නිර්වාණය පිළිබඳව සාසෘ දෘෂ්ටියට නඟුරුවන විවරණයක් ඉදිරිපත් කරන අපේ බෞද්ධයින් බෞද්ධ උගතුන් උද්දෘත කරලා දක්වන සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ අටක නිපාතයේ එන පහාරාද සූත්‍රය. ඒ සූත්‍රය කීප තැනක සඳහන් වෙනවා. විනය චුල්ලවග්ගයේ උදාන පාළි ආදී කීප තැනක. ඒ සූත්‍රයේදී ඒ පහාරාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පහාරාද අසුරේන්ද්‍රයාට මහා සමුද්‍රයේ ආශ්චර්ය අද්භූත ධර්ම අටකට මේ ධර්ම විනය මේ ශාසනයේ ආශ්චර්ය අද්භූත ධර්ම අටක් සංසන්දනය කරමින් එක්තරා දේශනාවක් ප්‍රකාශ කළා. එයින් පස්වෙනි ආශ්චර්යවත් බුද්ධ ධර්මය හැටියට සඳහන් වන්නේ මේකයි. සේයථාපි පහරාද යාච ලෝකයේ සවන්තියෝ මහා සමුද්දං අප්පෙන්ති යාච අන්තලික්ඛා ධාරා පපතಂತಿ නතේන මහා සමුද්දස්ස ඌනත්තං වා පුරත්තං වා පඤ්ඤායති ඒවමේව කෝ භික්කවේ බහු ඒවමේව කෝ පහරාද බහූචේපි භික්ඛු අනුපාදිශේසාය නිබ්බාන ධාතු යා පරිනිබ්බාය යන්ති නතේන නිබ්බාන ධාතුයා පූර්ණත්තං වා පූරත්තං වා පඤ්ඤායිසති. යදහස යම්සේ පහරාද ලෝකේ යම් ගලායන ගංගාව ඇද්ද ගංගාව මහා සමුද්‍රයට ගලා බසිද්ද ඒ වගේම අහසින් ගලා වැටෙන යම් ජල ධාරාව වෙද්ද ඒ කිසිවකින් මහා සමුද්‍රයේ අඩුවක් හෝ වැඩියක් හෝ නොපැනීද එසේම බොහෝ භික්ෂූහු අනුපාදේශ පරිනිබ් අනුපාදේශ නිබ්බාන ධාතුවෙන් පිරිණිවියේ නමුත් පිරිණිවියා වූ නමුත් අනුපාදේශ නිබ්බාන ධාතුවේ අඩුවක් හෝ වැඩියක් හෝ නොපෙනේ. අන්නේ මේ සූත් මේ සූත්‍ර පාඨය උපකාර කර ගන්නවා බොහොම දිනේ. මේ රහතන් වහන්සේලා මරණින් මත්තේ ගිහිල්ලා කොහේ හරි තැනකට එකතු වෙනවා. ඒ තැන පිරෙන්නේ නැහැ කියලා ওই විදිය අදහසක්. ඊටාම ඕලාරික අදහසක්. පුදුම හිතනවා මේ විදිහ අදහස් ඉදිරිපත් කිරීම පවා. මක් නිසාද අර ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්ච දෘෂ්ටියත් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වන ධර්මයක් නිසා මේක. මේ සූත්‍ර මේ සූත්‍ර දේශනාවේ අර රූපකාර්ත්‍ය අමතක කිරීම නිසා අර මහා සමුද්‍රය පිළිබඳව ඒ රහතන් වහන්සේට රහතන් වහන්සේ මේ මහා සමුද්‍රය හා සම්බන්ධ කිරීමෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වුණ අර කේවල කේවල බව යථා තථා තතතා බව ඒක ගැන නොතකීම නිසායි මේ විදිය මත ඉදිරිපත් කරන්නේ. අන්න ඒක නිසා අපිට හිතා ගන්න තියෙන්නේ අත්ත වශයෙන්ම නිර්වාණය කියන එක. ඒකයි නියම සත්‍යය. ලෝකයා සංසාරය කියන එක විපරි සංසාරය කියලා ඇත්ත ඒක නිසා තමයි අපි අර කලින් අවස්ථාවක කෙටියෙන් ප්‍රකාශ කළා ඒ ද්වෛතානුපස්සනා සූත්‍රය ඊටාම් වටිනා සූත්‍රයක් උත්තනිපාතේ මේ ලෝකයේ ලෝකයා සත්‍ය කියන දේ ආර්යයන් වහන්සේලාට අසත්‍යයි. ලෝකයා සුඛ හැටියට සිතන දෙක ආර්ය වහන්සේලා දුක හැටියට සලකනවා කියලා. ඒ තරම් පස්ස ලෝකං පස්ස ධම්මං දුරාජානං සම්මූලෙත් අවිද්දසූ කියලා ඊයේ බුදුරජාණන් වහන්සේ තෙන්දි ප්‍රකාශ කරන්නේ. මේ තරම් දුරා තේරුම් ගැනීමට අපහසු ධර්මයක් දිහා බලන්න මේ මේ ධර්මයේ පිළිබඳව බොහෝ දෙනෙක් මුලා වෙනවා කියලා. ඒ මුලා වෙන බවත් ඇත්තයි. ඔන්න ඒකට උයින් පෙන්නනවා මේ තතතා මේ කියන වචනේ ඇති ගැඹීරාර්ථය ඒ වගේම මේ තථාගතයන් වහන්සේ පිළිබඳව මේ දැක් වූ අදහස් කීපය අපට හෙළි වෙනවා තවදුරටත් මේ විමුක්ත පුද්ගලයා මරණයන් මතු වේද නොවේද ආදී දේවල් වලට පිළිතුරු දිය යුතු ආකාරය ගැන හොඳ වටිනා සූත්‍රයක් එනවා සංයුත්ත නිකායේ අව්‍යාකට සංයුත්තේ එන අව්‍යාකට සංයුත්තේ අනුරාධ සූත්‍රය හැටියට. මේ අනුරාධ සූත්‍රයේ සඳහන් වෙන හැටියට බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වාසය කළා. ඒ කාලයේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ විසූ තැනට නුදුරින් අරණ්‍ය කුටියක අනුරාධ කියලා ස්වාමින් වහන්සේ නමක් වැඩ වාසය කළා. අරණ්‍ය කුටියක හිටියට මොකද මේ වගේ ප්‍රශ්න වලින් බේරලා ඉන්න අමාරු බව පැහැදිලි වෙන කාරණයක් අනුරාධ ස්වාමීන් එක දවසක් ද සිද්ධ වුණා. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින් පිරිසක් ඇවිල්ලා ඉදිරියේ ඉඳගෙන මේ අනුරාධ ස්වාමීන් ඉස්සරහ ඉඳගෙන මෙන්න මේ විදිහ ප්‍රකාශයක් කළා. අනුරාධ ස්වාමීන් මොනවද කියන්නේ කියලා දැනගන්න වෙන්නේ නැති. යෝසෝ ආවසෝ තථාගතෝ උත්තම පුරිසෝ පරම පුරිසෝ පරමපත්තිපත්තු තං තථාගතං ඉමේහි චතුහිඨානෙහි පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේ තං හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝති ච නහෝති ච පරම් තථාගතෝ පරම්මරණ නේව හෝති නන හෝති තථාගතෝ පරම්මරණ අරත්නි මේ ඔය උත්තම පුරුෂ පරම පුරුෂ පරමපත්තිපත්ත නමින් හැඳින්වෙන. ඒ කියන්නේ උත්තම පුරුෂයා යම්කිසි ශාසනයක උත්තම පුරුෂයා පරම පුරුෂයා පරම තාත්වයටපත් වූ පුද්ගලයා හැටියට සැලකෙන මේ තථාගතවරයා ඒ ඒබඳු පුද්ගලයා පිළිබඳ ඒ මරණින් මතු තත්වය මෙන්න මේ විදිහටයි ඒ පණවන කෙනෙක් පන්න විය යුත්තේ මෙන්න මේ හතරින් එකටයි රුසෝ ආවුසෝ උත්තම පුරුෂෝ පාන පුරුෂෝ පානපත්තු එම තථාගතවරයා පිළිබඳව යම් කිසි කෙනෙකුන් ඒ පැනවීමක් කරනවා නම් ඒ කරන්න පුළුවන් වන්නේ මේ චතුෂ්ක මේ සතර කොන් තර්කයෙන් පමණක් කියන එක ඒකයි ප්‍රකාශය මේ පරිබ්‍රාජකින් එතකොට මේ අනුරාධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා යෝසුවාවසෝ තථාගතෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමපත්තිපත්තෝ තං අඤ්ඤත්‍රිමේහි චතුරිතානේහි පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේ ඒ කියන්නේ අර උත්තම පුරුෂ පරම පුරුෂ පරමපත්තිපත්ත වශයෙන් හැදින්නේ තථාගතේවරයා පිළිබඳව යම්කිසි කෙනෙක් පනවනවා නම් ඒ පැනවීමක් කළ හැක්කේ මේ හතරෙන් පිටතය. මේ හතරෙන් පිටතය ඒ තථාගතවරයා පිළිබඳව යම්කිසි පැනවීමක් කළ හැක්කේ කියලා. මේක කිව්ව හැටි අර තීත අර අනිත්‍යතික පරිබ්‍රාජකයෝ මෙන්න මෙහෙම දෙයක් කිව්වා. එක්තරා නිග්‍රහයක් හැටියට වගේ මේ එක්කෝ මේ ළඟදී ප්‍රවේදිච්ච නවක භික්ෂුවක් එහෙම නැත්නම් මෝඩ අව්‍යක්ත තෙර කෙනෙක් කියලා නැගිටලා යන්න ගියා. එතකොට මේ අනුරාධ ස්වාමීන් වහන්සේ ටිකක් කල්පනාවේ වැටුණා දැන් මින් එහාටත් මගෙන් මේ විදිහේ මේ ප්‍රශ්නය ගැන තව ප්‍රශ්න කළා නම් මේ අනිත්‍යයේ පරිබ්‍රාජිකින් මම කොයි විදිහටද පිළිතුරු දිය යුත්තේ කොයි අන්දමින් පිළිතුරු දුන්නාමද මම ධර්මයට එකඟව ධර්මානුකූලව පිළිතුරු දුන්නා වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය නොකී දෙයක් කී හැටියට ඉදිරිපත් කිරීමේ දෝෂයෙන් ඉවත්ව නම් ඒ වගේම ගර්හාවට ලක්වන්නේ නැතිව මම කොහොමද මේකට පිළිතුරු දෙන්නේ කියලා ඔය කුකුස නිසා අනුරාධ ස්වාමීන් වහන්සේ වැඩම කළා බුදුරජාණන් වහන්සේ ළඟට. වැඩලා වැඩම කළා මෙන්න මෙහෙම මේ මේ කාරණේ ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ එකපාරටම ඊට කෙලින් පිළිතුරක් නොදී ධර්මානුකූලවම ඊටම පුදුමාන්දමේ ක්‍රමානුකූලත්වයකින් මේ අනුරාධ ස්වාමීන් වහන්සේට ඒ ධර්මාභෝධය ලබා දුන්නා. මෙන්න මේ විදිහටයි ඉස්සෙල්ලාම කළේ ඉස්සෙල්ලාම ත්‍රිලක්ෂණ දේශනාවෙන්. තංකින් තංකින් මඤ්ඤසි අනුරාධ රූපං නිච්ඡං වා අනිච්ඡං වා කුමක්ද අනුරාධ සිතන්නේ නුඹ සිතන්නේ මේ රූපය නිට්ටයද අනිත්‍යද? ඉතින් ඒකට දෙන පිළිතුර අනිච්ඡං බන්තේ. ඒ අනිත්‍යයි ස්වාමීනි. යම් පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වා. යම් යමක් අනිත්‍යද එය දුකක්ද සැපද? දුක්ඛං බන්තේ දුකයි ස්වාමීනි. යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං හල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති යමක් අනිත්‍යද දුක්ඛද දුක් සහිතද ඒ වගේම වෙනස් වෙන ස්වභාවය ඇද්ද එය පිළිබඳව මෙය මගේ මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි දැකීම කල්පනා කිරීම සුදුසුද සුදුසුද කියලායි අහන්නේ නොහේතං පන්ති නැත කියලා ඒ කාරණේ පිළිගත්තා. එතකොට මේ මේ පියවර තුනකින් වෙන බුදුරජාන් වහන්සේ මේ ධර්ම අවබෝධය ලබා දෙන්නේ මේ ප්‍රශ්නයට පිළිතුර දෙන්නේ මේ පළමුවෙනි පියවර. පළමුවෙනි පියවර වලින් කලේ අර තථාගත ප්‍රශ්නයේ පැත්තකින් කියලා එකපාරටම මේ ත්‍රිලක්ෂණ දේශනාවෙන් අනාත්ම ලක්ෂණය මතු කරලා දුන්නා. කල්ලන්නුත්තන් සමනුදු මේක සුදුසුද කියලා අහනවා. අර අනිත්‍ය නම් දුක් නම් මේකට ආත්ම හැටියට සැලකීම සුදුසු නැහැ. ඒක පිළිගත්තට පස්සේ ඔන්න ඊළාට දෙවෙනි පියවර. දෙවෙනි පියවර ඇත්ත වශයෙන්ම සම්මර්ෂණයක් වගේ විදර්ශනා පැත්තටම යොමු වෙන එකක්. තස්මාතිය අනුරාධ යම්කින්ච රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පන්විතං වා යං දුරේ සම්තිකේවා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති එව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං එව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දිස්වා රූපස්මින් නිබ්බින්දති නිබ්බිදා නිබ්බින්දන් විරාජ්‍යති විරාගාදී උච්චති ආදී වශයෙන් අන්න අරහත්ත්වයට දක්වාම ප්‍රකාශ වෙන මේ සම්මර්ෂණ විද්‍යාවක් බුදුරජාන් වහන්සේ එතෙන්දී ඉදිරිපත් කරනවා. ඒක අනාත්ම බව පිළිගත්තා නම් එහෙමනම් කරන්න තියෙන්නේ යම් රූපයක් අර ස්කන්ධ පහ ගැනම කියනවා. ඉසලමන රූපස්කන්ධය ගැන කියන යම් කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්නං අතීත වූ වූ හෝ වේවා අනාගත වූ වර්තමාන වූ වච්චුප්පන්නං අජ්ජත්තං ආධ්‍යාත්මික හෝ බාහිර හෝ අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා ඕලාරික හෝ සියුම් හෝ රලු හෝ සියුම් හෝ ඕලාරිකං වා සුකුමං වා යං দূරේ සම්තිකේවා දුර හෝ ළඟ හෝ හීන හෝ ප්‍රණීත හෝ අපනිතං වා යං দূරේ සම්තිකේව සබ්බ ඒ සියලුම රූපය තං නේතං මම එය මෙය මාගේ නොවේ මෙය මම නොවේමි මෙය මගේ ආත්මය නොවේයි යනුවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැකිය යුතුයි. එහෙම දැකලා ඊළඟට ඒ පිළිබඳව නිබ්බිදාව ඇති වෙනවා ඊළඟට විරාගය ඊළඟට ඉන් විමුක්තිය අරහත්ත්වයට දක්වාම එතන ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරලා ඉවරන එතකොට ඔන්න දෙවෙනි පියවර. ඔන්න ඊළඟට තුන්වෙනි පියවර වශයෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරනවා මේ අනුරාධ ස්වාමීන් වහන්සේට. දැන් මෙහි විදිහට මේ විමුක්ත වුණු පුද්ගලයා පිළිබඳව කල්පනා කරලා බලනකොට තං කිම්මඤ්ඤසී අනුරාද රූපං රූපං තථාගතෝති සමනුපස්ස ඊළඟට අහනවා රූපේ තථාගත හැටියට උඹ හිතනවද දැන් මේ විදිහට විමුක්ත වූ පුද්ගලයා පිළිබඳව ඒ තනත්තාගේ රූපය තපේ ඒ පුද්ගලයා තථාගත නමින් දැන් ඉතින් හැඳින්වෙන්නේ ඒ විමුක්ත වූ ඒ පුද්ගලයා ඒ තථාගත වශයෙන් මේ ව්‍යවහාර කරන්නේ රූපයටද රූපං තථාගතෝ නැත කියලා ප්‍රකාශ පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම වේදනාවටත් නෙවෙයි. සංඥා සංඛාර විඥාන ආදී එකක් ස්කන්ධයකටවත් නෙවෙයි තථාගත කියලා කියන්නේ. ඊළඟට අහන බුදුරජාණන් වහන්සේ රූපස්මින් තථාගතෝති සමනුපස්සති. ඒ වගේම වේදනාය සංඥාය ආදී වශයෙන් රූපය තථාගත හැටියට නුඹ බලන එක හරි නැත්නම් රූපය තුල තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා කල්පනා කරනවා. නැත්නම් කියලා ඒකටත් පිළිතුරු දෙනවා. එහෙමනම් ඊළඟට අහන ප්‍රශ්නය අඤ්ඤතර රූපාතථාගතෝති සමනුපස්ස. රූපයෙන් පිට තථාගත කෙනෙක් ඉන්නවා කියලා හිතනවාද? ඒත් නැත. මේ රූපය ගැන කියන වගේම වේදනා සංඥා ආදී අනිස්කන්ධ ගැන කියවෙන බව හිතා ගන්න ඕනවා. එතකොට දැන් මේ හතර තුන් ආකාරයකින් මේ විදිහට කිව්වා. ඊළඟට හතරවෙනි ආකාරයට ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේ අරූපී, අවේදනෝ, අසඤ්ඤී, අසංඛාරෝ, අවිඥානෝ තැනැත්තික්ත. ඒ කියන්නේ රූපේ නැති වේදනාව නැති සංඥාව නැති සංස්කාර නැති විඥානයක් නැති කෙනෙක්ද මේ තථාගත කෙනෙක් ඒකත් නෙවෙයි කියන්නේ ඔය ප්‍රශ්න හතරටම නැත නැත කියලා පිළිතුරු දෙන්න නැත නැති ස්වාමීන් කියලා. ඔන්න ඊළඟටයි නිගමන පාඨය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ධර්මයේම ධර්මානුකූල නිගමන පාඨය. එත්තතේ අනුරාධ දිත්තේව ධම්මේ සත්‍යතෝ තේතතෝ තථාගතේ අනුපලබ්භ්‍යමානි. කල්ලන්නතං වෙය්‍යාකරණං යෝසෝ ආවසෝ තථාගතෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමපත්තිපත්තෝ තං තථාගතෝ අඤ්ඤත්‍රිමේහි චතුරිඨානි පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේ අනුරාධය මෙහිදී මේ මේ කාරණේහිලා යත්තේ අනුරාධ දිත්තේව ධම්මේ dittu දැමියෙහිදීම විලෝදී මේ ජීවිතයේදීම සත්‍යතෝ තිහෙතෝ තථාගතේ අනුපලබ්භ්‍යමානි සත්‍ය වශයෙන් ඇත්ත වශයෙන්ම තථාගත කෙනෙකු නොලැබෙන කල් අනුපලබ්භ්‍යමානි මේක කෙනෙකුට බය හිතෙන කියමනක්. භව තෘෂ්ණාව ඇතියට වැඩියත් බය හිතෙන විදිය මහා භයානක කියමනක්. තථාගතේ අනිත් කොයි එක නැතත් තථාගතයන් වහන්සේ නැති කිව්වොත් මහා බයක් ඇති වෙනවා. එතකොට නමුත් මෙතන කියවෙන්නේ නම් ඒක වගේ අනුප දිත්තේව ධම්මේ සත්‍යතෝ තේතතෝ ඇත්ත වශයෙන් තථාගත කෙනෙකු නොලැබෙන කල්ලි කල් අනුතම් වෙයාකරණ නුඹ අර කලින් අර අර අන්‍ය තීර්ථකයන්ට දුන්න පිළිතුර හරිද කියලායි මේ අහන්නේ. කල්ලන්නත අර විදියට විවරණය කිරීම හරිද? කියලා ඒ අර අනුරාධ ස්වාමීන් වහන්සේ දුන්න පිළිතුරයි බුදුරජාණන් වහන්සේ ළඟට කියන්නේ. අර අර කියාපු අර හෝති තථාගතෝ ආදී සතර ආකාරයෙන් පිට යම්කිසි ආකාරයකින් පිළිතුරක් ගිය හැකියි කියලා. අර අර තීර්ථකෙන් අර hina වෙලා අර උපහාසයට නගලා නැගිටලා ගියේ ගියේ යම්කිසි හේතුවක් ඇතුවයි. මක්නිසාද අර චතුෂ්කෝටි ප්‍රශ්නයේ ස්වභාවය කොයිතරම්ද කියතොත් එයින් පිට තථාගත කෙනෙක් පිළිබඳව විවරණයක් කරන්න ඉඩක් නැහැ. ඒක අත කොන් හතරෙන් ඉවරයි ඒක. ඒක නිසා ඒ අර ඒ තීර්ථකෙන් මේ මෙච්චරවත් කාරණයක් දන්නේ නැහැ කියලා කියනවා වගේ නැගිටලා ගියේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ අර තීර්ථකෙන්ගේ ඉදිරිපත් කළ ඒ උපහාසයේ සහේතුක බවයි මෙතන මේ ඔප්පු කරන්නේ. අර අනුරාධ ස්වාමීන් වහන්සේට ඒත්තු ගන්නවන්නේ නුඹ දුන්න පිළිතුර හරි නෑ. අර හතර ආකාරයෙන් පිට තථාගත කියන වචනයත් උපකාර කරගෙන විවරණයක් දෙන්න බෑ මේකට. එත්තතේ අනුරාධ මක් නිසාද? මරණින් මරණින් මත්තේහි තථාගතයන් වහන්සේ වෙයි නොයි කියලා කියන්න කලින් මෙල මේ ditu දෙමියෙහිදම තථාගත කෙනෙක් නැහැ. විත්‍යව ධම්මේ සත්‍යතෝ තොරතු. එතකොට ඒ අර අනුරාධ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා ඒක බුදුරජාණන් වහන්සේ අහන්නේ නුඹ කලින් දුන්න පිළිතුර හරිද කියලානේ. නෝ හේතං පන්ති. මම මේ කලින් දුන්න විවරණය වැරදි කියලා පිළිගත්තා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ සාදු සාදු අනුරාධ. පුබ්බේචාහං ඒතරහිච දුක්ඛං චේව පඤ්ඤපේමි. දුක්ඛස්ස ච නිරෝධං කොහොම සාදු සාදු කියලා ඒක අනුමත කරලා අනුරාධ ඉස්සරත් දැනුත් පෙරත් දැනුත් මම දේශනා කරන්නේ මෙච්චරයි දුක්ඛං චේව පඤ්ඤපීමි දුකක් සහ දුක්ඛ නිරෝධයක් පමණක් මම පනවාලා මගේ සත්‍ය දේශනාව මෙච්චරයි චතුරාර්ය සත්‍ය දේශනාවයි ඔය තථාගත සත්‍ය උග්ගල ආදී ඒවා ඒ ප්‍රඥප්ති පමණයි එතකොට මෙන්න මේක සමහර විට මේ කෙනෙකුට මහ බය හිතෙන කියමනක් අපි ඉස්සෙල්ල බලමු මේ ටිකක් හරි ඉඩ තියෙනවද මේ තථාගතයන් වහන්සේ බේරගන්න කියලා. දැන් මේ උපලබ්ධති කියන වචනේ මෙතන තියෙන ලොකුම ගැටලුව. උපලබ්ධති කියන එකේ අර්ථය සමහර අය අත් වශයෙන් පරිවර්තනයත් කරනවා මේ උපලබ්ධති කියන එක ඉන්නව නමුත් සොයාගන්න බෑ. ලැබෙන අර උපලබ්ධති කියන වචනේ අර්ථය අත් වශයෙන් තථාගත කෙනෙක් සිටිනවා. නමුත් අපිට සොයාගන්න අමාරුකමක් තියෙනවා. ওই විදිහේ අර්ථයකුත් දෙනවා. මේ උපලබ්ධ කියන වචනේ නිරුක්තිය අර්ථය අපි ඉස්සෙල්ලා විමසලා බලමු. ඒකට හොඳ නිදර්ශනයක් තමයි ඔය සංයුත්ත නිකායේ සගතක වර්ගයේ එන වජිරා සූත්‍රය, ඒ කියන්නේ වජිරා රහත් මෙහිණිය මාරයාට කියන දේශ ප්‍රකාශ කරන එක්තරා ධාතාවක්, එක්තරා අභියෝග ධාතාවක් වගේ කින්නු සත්තෝති පච්චේසි මාර දිච්ච ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නයිද සත්වෝපලබ්ධති මාරය කුමක් නුඹ මේ සත්වයා හැටියට සලකන්නේද? මේක නුඹගේ දෘෂ්ටිගතයක් පමණක් නොවේද? මාර දික්ඛිගතන් උතේ සුද්ධ සංඛාර පුඤ්ජෝයම් මෙය මෙය හුදු සංස්කාර ගොඩක් පමණයි. නෛද සත්ූපලබ්ධති. මෙහි සත්වයක් නොලැබේ. එතන නූපලබ්ධති කියන එක හොඳටම පැහැදිලි නොලැබේ කියන එක. සත්වයක් ඉන්නවා සොයා ගන්න බැහැ නෙවෙයි. එතකොට මේනුත් අපිට පේනවා මේ නෛද සත්ූපලබ්ධති ඒ වගේම තවත් ඕනනම් ඉදසුණක් අපට හමු වෙනවා පුරා භේද සූත්‍රයෙන් ඒ ත්‍රාහතන් වහන්සේලා පිළිබඳව නතස්ස පුත්තා පසවෝවා කෙත්තං වත්තුම් නවිජ්ජති අත්තං වාපි නිරත්තං වා නතස්මින් උපලබ්ධති. ඒ රහතන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරනවා ඒ රහතන් වහන්සේට ඒ උපශාන්ත මුනිවරයාට පුත්‍රයෝ හෝ ගෙරිසරක් හෝ නැත ඒ වගේම කෙත් වතු ආදියක්ද නැත අත්තං වාපි නිරත්තං වා අල්ලගත්තු දෙයක්වත් නැහැ අතහැරි දෙයක්වත් නැහැ අත්තං වාපි නිරත්තං වා නතස්මින් උපලබ්ධති උන්වහන්සේ පිළිබඳව අල්ලාගත් දෙයක් හෝ අතහැරි දෙයක් හෝ නැත් අර්ධේතාමී ද්වේතාවෙන් මිදීම එතනින් ප්‍රකාශ වෙන්නේ එතකොට මේනුත් අපට පැහැදිනවා මේ උපලබ්ධති කියන්නේ අත් වශයෙන්ම නැති කියන අර්ථය නොමැත කියන අදහසයි එයින් අපට පැහැදිලි වෙනවා දැන් බුදුරජාණන් මේ සතරකොන් ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරු නොදී මේවා පැත්තකට කළේ පිළිතුරු දෙන්න පුළුවන් අවබෝධයක් තියෙද්දිත් ඒක නිවනට අනවශ්‍ය නිසා නෙවෙයි කාටද කියන්න පුළුවන් මරණින් මතු රහතන් වහන්සේ පිළිබඳ தત્ත්වය නිවනට අදාළ නොවනවයි කියලා. ඒක නිසා නෙවෙයි. නමුත් මේ ප්‍රශ්නවලම තිබෙන යම්කිසි මිත්‍යා ස්වરૂපයක් නිසායි. මේ ප්‍රශ්න කරුවන් මේ තථාගත වචනයෙන් අදහස් කළේ මේ සත්‍යයේ පුද්ගලයේ කියන අදහසයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා මේ සත්පුද්ගල සංඥාව එහෙම පිටින්ම මිත්‍යාවක්. ඒකට ඉඩ තිබෙනවා ඒ මිත්‍යා වුණාට මොකද? ලෝකයා මිත්‍යා ලෝකයක අසත්‍ය ලෝකයක ජීවත් වෙන නිසා එක්තරා බැඳීමක්. ඒ අල්ලගත්තු එක නිසාම ඒ පිළිබඳව යම්කිසි බැඳීමක් තිබෙනවා. ඒක නිසා ලෝකයා මේ මමයේ මාගේ එහෙම නැත්නම් සත්පුද්ගල ආදී වශයෙන් මේ වචන පාවිච්චි කරනකොට ඒක තනිකර ව්‍යවහාර මාත්‍රයක්ම නොවේ. ඒක ඒ ඒ ලෝකයාගේ සත්‍ය මට්ටමින් සත්‍යයි. නමුත් රහතන් වහන්සේලා පිළිබඳව අර විතත අර තත තත්වයට පැමිණි රහතන් වහන්සේලා පිළිබඳ ඇත්ත වශයෙන් මේක නිකම නිකම ප්‍රඥාප්තියක් පමණයි. ඒක ප්‍රඥාප්ති තත්වයටම පමණපත් වෙනවා. අර උපමාව අපි තව දුරටත් කල්පනා කරලා බැලුවොත් මේ උපමාව අපිට හිතා ගන්න පුළුවන් අර මහා සමුද්‍රයක් දියසුලියක් පිළිබඳ උපමාව. දැන් රහතන් වහන්සේලාගේ తත්වය හරියට අර යටින් නතර වුණු දියසුලියක් මතු පිට වටේ නිදැල්ලේ පාවෙමින් තිබෙන අතුවිති කොළරොඩු ආදියක් වගේ පංචස්කන්ධය රහතන් වහන්සේලාගේ පංචස්කන්ධය. නිදැල්ලේ ඔහේ පාවෙවි තියෙනවා. මේක දකින කෙනෙක් අත දික් කළා කියනවා අන්න රහතන් වහන්සේ අන්න බුදු කෙනෙක්. කියලා අන්න තථාගත කෙනෙක් කියලා. මොන විදි තත්වයක් තියෙන්නේ? අන්න ඒක නිසායි එතකොට අර සත්‍ය ප්‍රඥප්තිය මුලින්ද අගටම ඒක හැම්පිටින්ම බුදුරජාණන් වහන්සේ පිළි නොගන්න දෙයක්. ඒ පිළිනොගන්න බවත් මේ මෙතන සත්ව කියන අදහස ඒ සත්ව පුද්ගල කියන අදහස ඇත්ත වශයෙන් සූත්‍රවල සඳහන් වෙනවා බොහෝ තැන්වල. දැන් අට්ඨාරිය පුද්ගල කියන තැන්වල පුද්ගල වචනේ වැළඳලා තියෙනවා. ඒ රහතන් වහන්සේත් පිළිබඳව. ඒ වගේම සත්ව කියන වචනත් සමහර තැන්වල ඒ ව්‍යවහාර වශයෙන් යොදලා තියෙනවා. ඔය අග්ගප්පසාද සූත්‍ර ආදී යාවතා භික්කවේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා රූපිනෝවා සංඤිනෝවා සංඤිනෝවා නිව සංඥානා සංඤිනෝවා තථාගතෝ තේ සංඝංගං අග්ගං ඛායති අරහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන් යම්තාක් ලෝකේ සත්‍යය වේද රූපී අරූපී සංඤ්ඤා සංඤිනේව සංඤිනා සංඤී ආදී ඔය ඒ ඒ සත්වයින් අතර තථාගතයන් වහන්සේම ශ්‍රේෂ්ඨයි. අනිබන් තැන් වල සත්ව කියන එකත් යොදලා තියෙනවා. ඒ කොයි විදිහට යදුවත් නම් යදු නමුත් අර ඒ ලෝකයාගේ වචනින් ප්‍රකාශ කරන්නේ ඇත්ත වශයෙන්ම මේ සත්වයා සත්වයක් මෙතන නැහැ. මේ අපි අර ලෝකය ගැන ලෝක කියන වචනයට බුදුරජාන් වහන්සේ දුන්න නිරුක්තියක් ගැන අමුතු අලුත්ම නිරුක්තියක් ගැන අපි කලින් දේශනාවේදී සඳහන් කළා. ඒ වගේම මේ සත්ත්ව කියන වචනයට බුදුරජාන් වහන්සේ අමුතු අමුතු නිරුක්තියක් දීලා තියෙනවා. රාග සංයුක්තියේ රාජ ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවක අසනවා ප්‍රශ්නයක් සත්තෝ සත්තෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ සත්තෝති උච්චති මේ සත්වයා සත්වයා කියලා කියනවා හිත කෙතකින්ද කෙනෙක් සත්වෙක් වෙන්නේ සත්වයා කියලා කියන්නේ මක් නිසාද ඒක නිරුක්තියක් අහන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රූපේ ඛෝරාද යෝ ඡන්தோ යෝ රාගෝ යානන්දි යාතන්නා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ తස්මා සත්තෝති උච්චති රාධ රූපය පිළිබඳව යම් යම් ඡන්දයක් යම් රාගයක් යම් නන්දියක් යම් තණ්හාවක් වේද ඒ රූපය පිළිබඳව ඇලුනේ වෙසසින් වෙසසින් ඇලුනේ අර සත්ත්‍ය කියන වචනේ එතන එක්තරා විදිහක අර අර වචනේට ප්‍රාස හැටියට ගැළපෙන හැටියට බුදුරජාණන් වහන්සේ නියුක්තිය දෙන්නේ විසත් සත්ත්‍ය කියලා කියන වචනේ අර්ථ දෙකක් තිබෙනවා සත්වයා කියන අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන අදහස වගේම ඇලුණු කියන අදහසත් පාලියේ ඒ ඇලෙන සත්ත්‍ය කියන වචනේ සජ්ජති සජ්ජති කියන්නේ ඇලෙනවා එතකොට මෙන්න මේ සජ්ජති කියන ඇලීම කියන අර්ථය අනුවයි බුදුරජාණන් වහන්සේ මෙතන නිරුක්තිය දෙන්නේ අර ලුජ්ජති පලුජ්ජති ලුදු වේනුයි පළුදු වේනුයි ලෝකයේ නම් කිව්වා වගේ මෙතන ඇලෙනු ඇලුනේයයි සත්‍යාවේ ඇලුනේයයි වෙසසින් ඇලුනේයයි යනු සත්‍යාවේ සත්වෝ විසත්වෝ තස්මා සත්වෝති උච්චති. උන් ප්‍රකාශ කළා ඒ සූත්‍රයේ ඊළඟට එක්තරා පුදුම විදිය උපමාවකුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර කුඩා දරුවන් සිය තාපිරාද කුමාරකාවා කුමාරිකාවේ ආදී වශයෙන් කුඩා කුඩා දරුවන් දැරියන් පස් ගෙවල් වලින් සෙල්ලම් ගෙවල් කියන එකමයි. සෙල්ලම් ගෙවල් පස් වලින් ගෙවල් හදාගෙන ඒවා පිළිබඳව සතුට, ඒවා පිළිබඳව රාගය, ඇල්ම, ප්‍රේමය, ආපිපාසය ආදී ආසාව අතීතා ඒවා සමග ඒ සෙල්ලම් ගෙවල් එක සෙල්ලම් කරනවා. සෙල්ලම් ගෙවල් ඇත්ත හැටියට සැලකනවා. ආලයන්ති, කේලායන්ති, ධනයන්ති, මමයන්ති. ඒවා පිළිබඳව ඇලුමක් ඇති කරගන්නවා. ඒවා පිළිබඳව ඒ සමග ක්‍රීඩා කරනවා. ඒවා ධනෙ හැටියට වටිනා දෙයක් හැටියට සැලකනවා මම ආයනය කරනවා මගේ කියලා කියා ගන්නවා. නමුත් යම් අවස්ථාවක අර රාග ద్వේෂ ඡන්ද නන්දි ආදී ඉවත් වුණා නම් අන්නේ බඳු අවස්ථාවේ අර දරුවන් මොකද කරන්නේ? ඒ නුවණ මොහු කරා ගියාම අතින් පයින් අර පස් ගොඩවල් වලට ගහලා ඒවා විසිරුවලා විනාශ කරනවා. ඊළඟට ඒක අනුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒව මේ කෝ රාධ තුම්මේ රූපං විකිරත විධමත විද්ධංසේත විචීලනිකං කරෝත තන්නක්ඛයාය පටිපජ්ජත ඒ වගේම වේදනාව සංඥාව එසේම රාග නුඹලා රූපය විසිරුවලව විනාශ කරවා ඉදමත විද්ධාංශයට විකි නැවත ක්‍රීඩා නොකළ හැකි තත්වයකටපත් කරව විකිලනිකම් කරොත් තණ්හක්ඛය තණ්හක්ෂය කිරීම සඳහා පිළිපදුව ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව ඊළඟට ඊට අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා මක්නිසාද තණ්හක්ඛයෝ හි රාග නිබ්බාන මක්නිසාද සාධ සංහාව ක්ෂය කිරීමම නිවනය. අදට මෙතනින් අතර කරනවා. දේශනාව. ittavata camhi sampatampana sampana